නිදහසේ නිල්ගුවන පුරා කොළඹදී 105.7 රන්ගිරි ශ්‍රී ලංකා ඕ කවිත්වයක සාරානුප්‍රාප්තියක මුදලාවලෝකනය රසෙන් මිහිර දැනෙන කැතිව විදී ඉතිරි නියුටි සරණ බක්මුදිව ශාස්ත්‍රීය සිනමාව තුළ අපි රස විඳින ආදරණීය මතකයන් ගීතමය රසයෙන් ඔබට සමීප වෙන විවේකී දවස ශනිදා දවසේ මේ වෙලාව මම හිතන්නේ බොහොම ආදරණීයව ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපිව රස විඳින ආදරණීය මිතුරන් මිතුරයන් බොහොම සතුටින් පිළිගන්න විනාඩි කිහිපයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම තමයි අපි හැමදාමත් මේ මුල්ම ගීතය සුරෙහි ඔබට ඒ රසය සමීප කරන්න මේ මුණගැසීම සිදු කරන්නේ විශේෂයෙන්ම පසුගිය සතිවල අපිට ලැබුණු ලිපිවල විශාල ගීත ඉල්ලීම් ප්‍රමාණයක් තිබුණා විවිධ පාර්ශ්වයන් විවිධ ගීත පිළිබඳව මතක් කිරීම කරලා තිබුණා ඒ අතර අපේ වැඩසටහනින් රස විඳින්නේ නැති ගීතත් බොහොමයක් තිබුණා ඉතින් මේවත් සියල්ල අපි ප්‍රයෝගී කරගෙන තමයි අපේ ගීත පෙළගස්ම හදාගන්නේ නිසා ඔබට තාම රසවත් භාවයක් දැනෙන ගීත එකකුවක් හැමදාම අපි ඉදිරිපත් කරන්න හැම උත්සාහයක්ම ගන්නවා අද දවසේ ගීත පෙළගැස්ම දිහා බැලුවත් විශේෂයෙන්ම 60 දශකය 50 දශකය තුල සිංහල සිනමාවේ ආම රසවත් වුණු ගීත ගණනාවක් රස විඳින්න ලැබේවි කියන විශ්වාසයෙන් ආරාධනා කරනවා රැඳෙන්න මේ ආදරණීය මතකයේ හදවතින් රස විඳින්න මේ තමයි බක්මී විද්‍යාව. සතුරන් උන්ගෙන් සීයක් හෙලා පියෝ කඩුවට කඩුවයි හීයට හීයයි පපුවට පපුවයි දීපල යව් අපේ නවතිනු ජය ගැන සියලු දහසක් අපේ එකතුගේ කඩුවට යටයි කොහරෝ කොහරෝ කොහමගේ හතරෝ කොහරෝ කොහරෝ කොහමගේ හතරෝ කාමිනි පෙරපම් මුත්තන් හදලා ගක්කත් නුබරක් ජය නැතේ කාලකුවක් කුක්කේකට පරදී සැකනේ සැකනේ හටන් කරව් Thank you. يسرني وأمنا وقدمني مرواتك مروني تنزل يا فردني وحضرو وحضرو ومجي حضرو وحضرو وحضرو ومجي حضرو جنوا حللو మెరుణ స్ఫురలో జలో మధ్యంలో యమౌ యమౌ హతురంగ్ మనసు కందౌరు జినిలౌ జయపిత సింగల తజే నగౌ සුගත සැපට අපට මේ පිටට සිටි හෙළදිමේ රැකුමට රජරන්න දිමේ නම රැකල උහෙලන මේ ඕ හතරෝ මිතුරනි අද දවසේ අපි මේ විදිහට වැඩසටහන ආරම්භ කරමින් තෝරාගත්තු ගීතය 1960 වසරේ මාර්තු මාසයේ 30 වෙනිදා තිරගත වුණු සංදේශ චිත්‍රපටයෙන් තෝරාගත්තේ. සංදේශයේ චිත්‍රපට නිෂ්පාදනය කළ සීමා සයිකල් සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්න අධ්‍යක්ෂකවරයා මිස්ටර් ජේම්ස් පීවි චිත්‍රපටයේ ගීතණු සුනිල් ශාන්තන් සතුයි සංගීතවත් කළේ චිත්‍රපටය ආත්මුක්ත ස්වාමී දීපද රචක අයිසෙන් අහුබුදු අල්හාජ් මොහිදින් බෙග් සමග ධර්මදාස වල්පොලසා පිරිසගේ ගීත ගායනා කළ ආනන්ද ජයරත්න ගාම්මී ෆොන්සේකා ඩේවිඩ් ධර්මකීර්ති ආතර් ගන් කියුලන් බර්ග් කාන්ති ගුණසිංහ ආදී මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන්තාව ඒ වගේම තමයි අපේ වැඩසටහන මේ අපේ වැඩසටහනට මේ විවිධ ජාතීන් අපේ වැඩසටහන අහනවා ඒ තමයි දැන් සිංහල බම්බ මුස්ලිම් ඒ જાති බර්ග જાතිය. ඉතින් ඒ වගේම තමයි මෙවැනි වූ ගීතයක් අපෙන් ඉල්ලලා තිබුණේ මේ ඉස්ලාම් જાතියේ අත්පුරම් රණකාමී ගීතයක් මේ ගීතය. දේශාභිමානී ගීත විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මෙවැනි ගීත අපේ වැඩසටහන් හෝ ඉල්ලා එතකොට මෙන්න රසකින් අපිට හිතෙනවා දැන් ඇත්තටම අපේ මේ රට කිසියම් තැනක තැන කරා හිමින් හිමින් තියෙන බව. අපි ඊළඟට යන්නේ 1966 වසරට ජූලි මාසයේ 30 වෙනිදා පෙර ගතවනවා. සේයාවක් පසුපස චිත්‍රපටය. මේ චිත්‍රපටයට මේ ගැයුණු ගීතය මම දන්නේ අපේ මතකයේ රඳුණු ආකරණ ගීතයක්. ඔව් මේ ක්‍රියාවක් පසුතල චිත්තපතිය මිලිමීටර් 35 චිත්තපතියක් නොවේ. මිලිමීටර් 10 චිත්තපතියක්. මේ චිත්‍රපට තමයි සිංහල සිනමාවේ පෞද්ගලිකව ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපටයනේ. නිෂ්පාදන කොට අධ්‍යක්ෂණය කළේ හෙන්රි චන්ද්‍රවංශ සංගීතවත් කළ තිලක් කරුණාපිරික දීප රචක ලලිත් මයිතිපාල ගීතේ ගායනා කරනවා ජී.එස්. රාණි පෙරේරා සමඟ ඩබ්ලිව් පෙරේරා. සිතේ පැවති මිතුරනි අපි යමු ශ්‍රීලංක ගීතයට 1970 වසරේ අප්‍රේල් මාසයේ 28 වෙනිදා පෙරගත වන සුන්දර පෙරින්ද චිත්‍රපට. මේ චිත්‍රපටයේ මේ ගීතය ඉතාම රසවත් වුණු ගීතයක්. අද සිනමාවේ කරාශුවේ ලතාවල් ප්‍රමුඛගේ හඳින් අපි ගීතය රස විඳින්න. ඔව් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ෆිලම් එන්ටර්ටේන්මන්ට් සමාගම වෙනුවෙන් ජබිදී කාදල් අධ්‍යක්ෂකවරයා ඊයෝගානන්ද සංගීතකලේ තියා පාපා ගීත රචකයා දුල්කන් සිල්වා ගීත ගායනා කළේ කලාශූරී ගතවල් පුර චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රවින්ද්‍ර රූපසේන ලීනාද සිල්වා අශෝක පන්නම්තරගේ ගීතවත් මතයන් පෙරේරා ආදී එදා සිංහල සිංහගේ ශිල්පීන් Thank you. හදතුන් පායි නලන මතකයන් වසවිසන වෙලාවේ ඔබටත් පිළිවන්. සමහර වෙලාවට ඔබ කැමති ගීත තියෙනවා වෙන්න පුළුවන් අහන්න කොහෙන්ම අවස්ථාවක් නැති සමහර ගීත ඔබ එවක් රසවින්ද ගීත. ඉතින් සිංහල සිනමාවේ නම් මේ ගීත නොබක් මේ වැඩසටහන සූදානම් මෙවැනි ගීත ලබා දෙන්න. ඉතින් ඔබ මොකද්ද ඔබේ කියන ගීතය චිත්‍රපටය මත කරන මේ චිත්‍රපටයේ නමත් එක්ක ලියලා අපිට ප්‍රතිපතක වෙන්න නැතිනම් ලිපියක යොමු කරන්න හැකියාව තිබෙනවා නිෂ්පාදක බක්මී විදුව රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කියන ලිපිනේට. ඉතින් එවැනි ආකාරයෙන් ලැබුණු ලිපිවල අඩංගු ගීත තමයි අද දවසේ අපි තෝරාගෙන මේ විදිහට රසවින්දනය කරන්න ආදී ඉදිරි සතිවල අපිට නිර්මාණ දහස් ඒ වගේම ගීතෙල්ලි යොමු කර හැම දිනාගෙම ඒ අවස්ථාවන් මේ විදිහටම ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි යමු ඊළඟ ගීතයට අලුත් මහත්තයා 1955 වසරේ පෙබරවාරි මාසයේ දෙවෙනිදා මේ චිත්‍රපටය තිරගත වන්නේ චිත්‍රපටය තමයි දොස්තර. නිෂ්පාදනය කළේ සීමා සර්වසම්මා සමාගම අධ්‍යක්ෂකවරයාත් ශංකර් සංගීතවත් කලා ආර් සුදර්ශනන් ගීත රචකයා හොබට සිංහරත්න ගීත ගාන කරනවා රුක්මී දේවී මේ දොස්තර චිත්‍රපටයේ උදාහරණ චරිතය රඳපාගේ එදිජාමන් එදිජාමන් සමග කාන්ති ගුණසිංහ රොබර්ට් ටෙන්සන් රත්න මාක් සමරන කාගෙන් චිත්‍රපටයේ ශබ්ද නිරූපණය කළා මේ පසු කාලයකදී ඔබට මතක ඇති මේ ගීතේ ගාන කළා කිසියම් වූ සංගත ඇතිකට ආචාර්ය නන්දා මාහි වසරට 1966 වසරේ ජූලි මාසයේ 7 වෙනිදා පෙරගත වුණු සීගිරි කාශ්‍යප චිත්‍රපටයට ඇතුළත් වූ මේ ගීතය අපිට ජෝතිමත් හඳින් ඉතාම ආදරණීය විදිහට රසවිඳින්න පිළිවන් කරන ලැබෙනවා. සීගිරි චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කළේ වෝල්ටර් නීදී. අධ්‍යක්ෂකවරයා බන්දු ගුණසේකර සංගීතයක් කළා චිත්‍රපටයේ එම්.කේ. වක්සාමි පී.එස්. ලතිත් සමග ස්ටැන්ලි අල්විස් ගීත රචකයා මේ ගීතේ කරුණාරත්න අබේසේකර ශූරින් ගීත ගායනා කළා එච්.ආර්. ජෝතිපාල සහ පිරිස නන්දා වීරකොඩි ගාමි සංසේකා හින්දු ජයසේන මේ චිත්‍රපටයේ ශේන් කුමාරත්න සමග චත්ත නිරූපණය කළා ඉදන් ඇත්තටම මේ කියන්න කනගාටුයි මේ චිත්‍රපටයේ මේ නිෂ්පාදකවරයා වෝල්ටර් මේඩි විසින් වැය කරන ලද මුදල ඒ පියවා ගැනීමට නොහැකි වීම නිසා තමන් ජීවිතයෙන් සමගත්තා මේ චිත්‍රපටිය මින් පසුව ඒ කියන්නේ ඒ තමන් විසින් වැය කරන ලද මුදල පියවා ගන්නට නොහැකුණා චිත්‍රපටිය ආදායමින් ඒ නිසා ඔහු ඉතාමත් ආර්ථික වශයෙන් දුර්වල තත්යකට ලක් නිසා තමන් සීදීන සාගත. Yeah. ayalo I am kinne tabachina ayalo kishwaya indai kinne ඇගේ උදෙන්නේ රටරකිනා අය ලෝකේ කුරියන් දෙකිනුනේ රටරකිනා අය ලෝකේ කුරියන් දෙකිනුනේ ගනේ දාසෙන් ගජුවේ මින් පසු රජ පවුලේ සෑම දෙනා රාවිල කිය. නමුදුනේ ගොවියන් ජීවිතේ බතදන්නේ රජගොල්ලන් මාතකන දෙවියන් අපෙන් කාමේ රජගොල්ලන් පතන දිවිලි වතුන් තන නරපතියා වෙත යන්නේ මේ තෑගී පුද දෙන්නේ රට රකිනා අය ලෝකේ කුඩියා විඳයි කිනුවේ රට රකිනා අය ලෝකේ කුඩියා විඳයි කිනුවේ ජලහඳ මේ විදිහට තමයි අපිට මේ වෙනස්ම ආකාරයේ රිද්මයක් ඇතුළුව මේ ගීතය රස වින්දනය කරන්න ලැබුණේ වක්‍රී විශේෂත්වයයි. අපි එකිනෙකට වෙනස් වුණු රස ඇති ගීත සිනමාවෙන් පාගෙන ඔබට හඳ ලබා දෙන්නේ. අපි යන්නේ සූර්යා චිත්‍රපටයේ ගීතයක් අහනවා ඊපස්සේ 1957 වසරේ මාර්තු මාසයේ 29 වෙනිදා තමයි මේ චිත්‍රපටය වලින් තිරගත වුණේ. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ තිරුට්ටු රහමන් නම්කී දෙමළ චිත්‍රපටයේ කතාව අනුව නිෂ්පාදනය කරන සිනමාව විසින් සමාගම අධ්‍යක්ෂකවරයා පී.ආර්. සුන්දරන් සංගීතයක් කළ දක්ෂිණමූර්ති දීපක රචකයා කේ හුගෝ ප්‍රඥාන්දේ සමග කරුණාරත්න අබේසීකර මේ ගීතේ දීපද රචකයා කරුණාරත්න අබේසීකරන් ගීතේ ගායනා කරන කලාශිල්පී ලතා වල්පොර අල්ෆ්‍රඩ් බෙදර්මාන රෝහිණි ජයකොඩි හොදි සුනිරත්න කාන්ත ගුණසිංහ දීගෝ කමෙන්දු අභිනය චිත්‍රපටයේ එදා තෙමි සිටියා මේ ගීතය ගායනා කරන්නේ ලැබි රණසිංහ සමග රෝහිණි ජයකොඩි චිත්‍රපටයේ ලතා බල්පල මහත්මිය සහාය දෙනවා සංගීතය නිර්මාණය කරන ලද දක්ෂිණා මූර්තිය. Thank you. Thank you. විදිහට අපි අද දවසේ තෝරාගෙන තියෙන ගීත අර මුලින් මතක් කළා වගේ 50 60 දශකයන් තුළ නිර්මාණය වුණු චිත්‍රපටවල අඩංගු ගීත අපි මේ ගීත රසවිඳින්න අවස්ථාව ලබා දෙනවා වගේම සිංහල සිනමාවේ මීට වඩා පැරණි ගීත උනත් ඔබට පිළිගන්න 40 දශකයේ 50 දශකයේ 70 80 දශකයේ පවා ගීත අපේ වැඩසටහනින් ඔබට ඉල්ලන්න. ඉතින් ඔබ කරන්න ඕනේ ඔබ කැමති ගීත තියෙනවා නම් අපිට ලියලා යොමු කරන්න ඔබේ අදහස් යෝජනා අත්මිලවර සංකම් වැඩගත්. ඉතින් මේ සියලු දේත් අපිට යොමු කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරන්න කැමතියි නිෂ්පාදක බක්මී විල්ලුව රන්දේ සලංකායි ගුවන්විදුලිය සම්බුල්ල කියන අපේ ලිපිනයට. අපි යන්නේ ලයට ලය චිත්‍රපටයේ ගීතයකට. මේ චිත්‍රපටය 1966 වසරේ දෙසැම්බර් මාසයේ 29 වෙනිදා තමයි තිරගතවන්නේ. මීනා මූවිස් වෙනුවෙන් WM සම්පෝ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ලයිතලයි චිත්‍රපටිය 1962 වසරේදී නිර්මාණය වුණු ගම්බ චිත්‍රපටයක් වන ආර්කාන් පසිතීරුන් නම් චිත්‍රපටයේ කතා පාදක කරගෙනයි ලයිතලයි චිත්‍රපටිය නිෂ්පාදනය වුණේ අශෝක පොන්නම් පෙරුම නීතා පනයන්දු ධොනි ජයවර්ධන විජිත මල්ලිකා ආදී චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා සංගීතවත් කලා තිලක් කරුණාතිලක ගීත රචකයා චිත්‍රනන්ද අබේසේකර මේ ගීත ගායනා කරන ජේවි මිල්ටන් පෙරේරා සමග GSB රාණි පෙරේරා සීලං ගීතය අපට මිල්ටන් පෙරේරාගේ හඳින් ඒ වගේම ජී.එස්.පී. රාණි පෙරේරා මහත්මියගේ හඳින් රසවින්දනය කරන්න ලැබුණේ. තවත ගීත දෙකක් අහන්න පිළිවන් අලිත් මාතේ අද තියෙන වෙනාවක් එක්ක සුවිනීතලාරමී චිත්‍රපටයේ ගීතයකට කියන්නේ මේ ගීතයත් අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කර තිබුණු ගීතයක්. ඔන්න අපි පළවෙනි වතාවට ඔබට මේ චිත්‍රපටයෙන් මේ ගීතය අහන්න ලබා දෙනවා. 1961 වසරේ අප්‍රේල් 12 වෙනිදා තමයි චිත්‍රපටය පිළිගත වුණේ. නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළේ රොබින් තම්ප සංගීත කලා ආර් මුතුසාමි දීපද රචකයා චිත්‍රන් දාබ්දේශේකර ගීත ගායනා කරන චර්යෝත්පල් සමග ඇන්ජලින් ගුණතිලක මේ සුනීතලාල්නී චිත්‍රපටියක් 1950 වසරේදී ඉතිරගත වුණු ගම්බි චිත්‍රපටයක් වුණු සංසාරම් චිත්‍රපටියේ කතාව අනුව තමයි නිර්මාණය වෙන්නේ වන්තස්තනන්දු විජිත මල්ලිකා අශෝක් වර්ණම් පිටන සමග පොඩ්ඩ ජයරත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ මේ වනිකස්තුනාන්දි සමග විජිත මන්දිකා මේ චිත්‍රපටයේ මේ ගීත ගායනයේදී රංගපානවා අයින හොඳ නෑ ළඟේ කවත සම්හරි නෑ මහපාරේ අයින හොඳ නෑ ළඟේ උලංග කන කන දෙලි දුව යන ආරක නම් විතරදේ උලංග කන කන දෙලි දුව යන ආරක නම් විතරදේ जगमत मला अबंकार को जगमत मला मुझे आया हजनों में भूला मुझे आया हजनों में भूला मुझे आया हजनों में भूला मुझे आया हजनों में भूला මෙසේ චිත්‍රපටයේ යන්නේ අපි අවසන් ගීතයේ විදිහට මෙසේ චිත්‍රපටයේ ගීතයක් කරනවා මේ චිත්‍රපටය 1969 ජූලි මාසයේ 10 වෙනිදා තමයි පිටගත වුණේ. නිෂ්පාදනය කරන්නේ මිනිස්සු ඒ ඉන්සේනනායක අධ්‍යක්ෂකවරයා ධර්මශ්‍රී කල්දේරා සංගීතවත් කලා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස දීපද රචකයා ධර්මශ්‍රී ගමගේ ගීත ගායනා කරන ආචාර්ය වික්ටරත්නාගේ සමග නාලනී රණසිංහ ගාමිණී පොන්සේකා අනුලා කරුණාතිලක ආනන්ද ජයරත්න චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ඒතරනේ නම් මේ කීපයක් සමගින් දවස් අපි සමගින් යන දිනාවේ මතක් කරන්න අපේ ඉතිනේ ඔබට බස්මික වැඩසටහන පිළිබඳව දයාදහස් සූචනා ඔබකම ගීත තියෙනවා නම් අපිට ලියවන්න. නිෂ්පාදක බක්මී විල්ලුව රන්ජිත් ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රන්ජිත් ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා නරිත් කුමාර මහත්මයාට තාක්ෂණික දායකත්වයෙන් සමගින් අදත් වැඩසටහන සංස්කරණය මොදිත් සම්බරුවන්ගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ මම අනුරාධ රෝහිණ කපිටකෝ විශේෂ දිනකට පෙරවන් සිටිනවා